බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්නයක් අහලා තියෙනවා Zoom එකේ බ්‍රහ්ම ලෝකවල ඉපදී කුසල් වැඩිවීමට නොහැකිද මරණයෙන් මතු බ්‍රහ්ම ලෝකයේ ඉපිද මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට ප්‍රාර්ථනා කිරීම සාර්ථක ප්‍රාර්ථනාවක් බ්‍රහ්ම ලෝකවල රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදුනොත් එතනදී Taman රූපාවචර බ්‍රහ්ම ලෝකේ නිකන් උපදින්න බෑනේ යම් කිසි ධානයක් උපදවා ගන්න ඕනේ ප්‍රථම ධාන ද්විතීය ධාන තෘතීය ධාන චතුර්ථ ධාන ඉතින් එහෙම ධානයක් උපදවා ගත්තොත් ඒතනත්තාට බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන් නිකම් පින්කමක් කරලා බ්‍රහ්ම ලෝකෙ උපදින්න බෑ නිකන් අවශේෂ පින්කම් වලින් අපිට දිව්‍ය ලෝකෙක උපදින්න පුළුවන් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා නම් අනිවාර්යෙන් ධානයක් වඩන්න ඕනේ ඉතින් ධානයක් වඩවා ගන්නා මට්ටමට මේ භවයේ මනස හදා ගන්න පුළුවන් වුණොත් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න පුළුවන්ද බැරිද කියන එක Tamanටම හඳුනා ගන්න යම් ශක්තියක් අවදි වෙන්නත් පුළුවන්. අනිත් කාරණේ තමයි අපි මෛත්‍රී බුද්ධ ශාසනයද ප්‍රාර්ථනා කරන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයම නිවන් දකින්නද ප්‍රාර්ථනා කරන්නේ කියන අපේ ප්‍රාර්ථනාව සඵල වෙන්නේ ඒකට අදාළ සාධක හඳුනාගෙන ගොඩනගන ප්‍රමාණයත් එක්ක. ඒ නිසා ප්‍රාර්ථනාවක් සඵල වෙන්නට අවශ්‍ය ශක්තිමත් සාධක තියෙනවා. ඒ සාධක ටික තමන් ගොඩනගා ගන්න දක්ෂ නම් කිසි ගැටලුවක් නැහැ ප්‍රාර්ථනාව ඉටු කරගන්න පුළුවන්. ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනයම නිවන් දැකිය යුතුයි, මෛත්‍රී බුද්ධ ශාසනයට නොයා යුතුයි කියලා කෙනෙකුට යෝජනා කරන්න බෑ. සියලු දෙනා මෛත්‍රී බුද්ධ ශාසනයට මෙයා යුතුයි කියලා කෙනෙකුට යෝජනා කරන්නත් බෑ. ඒක තම තමන්ගේ රුචිකත්වයත් එක්කලා. ඒ රුචිකත්වය එහෙම තිබුණාට ඒක සඵල වෙන්නේ ඒකට අදාළ හේතු ප්‍රත්‍ය සම්පාදනය කරගත්තොත් ඉතින් ඔය කියන හැටියට බ්‍රහ්ම ලෝකයකට යන්න පුළුවන්කම මේ ජීවිතේ හදාගත්තොත් ගොඩක් ගැටලු ලෙහා ගන්න පුළුවන්. ඉතින් බ්‍රහ්ම ලෝකයට යන තැනට නම් ධානය උපදවා ගන්න එපාය. හැබැයි ඉතින් අද ඔය ගොඩක් අර වෙළඳපළේ තියෙන ධානය නෙමෙයි. ඒ කියන්නේ දැන් සමහරු ඉන්නවා පොඩ්ඩක් ඔළුව ගැහෙනකොට මේ ඒක ඔන්න ප්‍රථම ධානය. තව ටිකක් බෙල්ල උඩට ඉස්සෙනකොට ඔන්න ද්විතීයි ධානය. එහෙම ධාන නෙමෙයි. මානසික වශයෙන් ඒ ಗುಣ ಗುಣවල අනන්‍ය ලක්ෂණ හඳුනාගෙන ඊළඟට තව සමහර ධාන වඩනවා මට ප්‍රථම ධානයේ පහළ වේවා කියලා අදිෂ්ඨාන කරගෙන අර දන්න සුපුරුදු මේ කමටහනක් අරගෙන ඒක සිහි කරමින් යනවා ඊට පස්සේ දැන් ඔන්න ප්‍රථම ධානයට සමවැදුණා කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ නිකන් වංචක ධර්ම වලට රැවටිලා බ්‍රහ්ම ලෝකෙ උපදින්න බෑ. හරියට නිවැරදිව ධාන උපදවා ගත්තොත් බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන්. ඉතින් ඒ මට්ටමට මේ භවයේ මනස හදා ගන්න පුළුවන් නම් ඒතනත්තාට මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න මනස සකස් කරගන්න බැරි කමක් නැහැ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මුල් කොටසක් තියෙනවා බ්‍රහ්ම ලෝකවල ඉපදී කුසල් වැඩිවීමට නොහැකිද කියලා. ඔව් බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා කුසල් වඩනවා කියලා කියන්නේ දැන් මනුෂ්‍ය ලෝකෙදී කරන කුසල් දෙවියන්ටවත් බ්‍රහ්මයින්ටවත් කරන්න පහසු නැහැ. දෙවියන්ට සහ බ්‍රහ්මයින්ට දෙගොල්ලන්ටම කුසල් කරන්න පුළුවන්. හැබැයි රූපාවචර බ්‍රහ්ම ලෝකය. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල කුසල් කර අමතර කුසලයක් කරන්න බෑ ධානයත් එක්ක ඉන්නවා මිසක්. මොකද රූපයක් තියෙන තැන සිත නිදහසේ හසුරවන්න පුළුවන්. රූපය නැති තැන සිත එල්ලිලා තියෙන්නේ ඒ අදාළ අරමුණේමයි. ඒ අරමුණෙන් පිටට ගන්න බෑ. පිටට ගත්තොත් ඒ භවයෙන් චුත එතකොට ඒ ඒ ආයු කාලයේ තියෙන තාක්කල් ඒ අරමුණත් එක්කම එල්බගෙන එහෙමම ඉන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ආලාර කාලාම උද්දකරාම පුත්තාදී Tamanට මඟ පෙන්වපු ගුරුවරුන්ට මුලින්ම දහම් දෙසන්නට ඕන කොහෙද යයි ඉන්නේ කියලා සොයලා බලනකොට ඒ අය අරූපාවචර බ්‍රහ්ම තලවලා ඉන්නේ. ඒතකොට කරන්න දෙයක් නැහැ. ඒ අයට තථාගතයන් වහන්සේ දේශනා කරන ධහම අහන්න මේ පැත්තට අවධානය යොමු කරන්න බෑ. අවධානය යොමු කරන්න බැරියයි. එතන රූපයක් නැහැ. සිත විතරයි. සිත එල්ලිලා තියෙන්නේ අර අරමුණත් එක්ක. ඒ අරමුණෙන් ඉවතට ගන්න බෑ. හැබැයි රූපාවචර බ්‍රහ්මයින්ට ඒ ගැටලුව නැහැ. රූපේ සමග තියෙන නිසා සිත නිදහසේ හසුරවන්න පුළුවන්. ඒගොල්ලන්ට ධානසිතේම ඉන්න ඕන කියලා නියමයක් නැහැ. ඒගොල්ලන්ට නිදහස්ව කුසල්සිත එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු කරන කුසල් දහම් වලට උදව් කරන්න පුළුවන්, අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නිසානේ දැන් අපි අහලා තියෙනවානේ බෞද්ධ ඉතිහාසය තුළ බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා පැවිදි වෙන අවස්ථාවේ අබිනිෂ්ක්‍රමණය කරලා සහම්පති මහා බ්‍රහ්මයා විසින් ගෙනවිත් පූජා කරනවනේ චීවර එතකොට ගටිකාර මහා බ්‍රහ්මයා විසින් එතකොට අන්න ඒ වගේ එතකොට එහෙම කරන්න පුළුවන් වෙන්නේ අර ධානයෙන් මිදිලා අවශ්‍ය අවශේෂ දේවල් වල දෙන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නෑ. ඊට පස්සේ සම්පති මහ බ්‍රහ්මයා විසින් ඇවිදින් ආරාධනා කරනවානේ ධර්ම දේශනා කරන්න කියලා. ඉතින් බණ කියනවා වගේම දහම් දෙසන්න කියලා ආරාධනා කිරීමත් මහා කුසලයක්. දහම් ඇසීමත් මහා කුසලයක්. එතකොට ඕනතරම් බ්‍රහ්මයෝ බණ අහලා තියෙනවනේ. ඊළඟට මාර්ගඵල අවබෝධ කරලා තියෙනවනේ. ඒ නිසා රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඒවා කරන්න බාධාවක් නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකේ මුකුත් කරන්න බෑ.